තෙරුවන් සරණයි. අපි අද අරගෙන එන්නේ භාවනාව සම්බන්ධ හතරවෙනි වීඩියෝ එක. ඔබට මේ වීඩියෝ පෙළ එක දිගට නරඹන්න පුළුවන් channel එකේ playlist එකට යන්න. ඒකේ තියෙනවා එක කැටගරි එකක් මෙඩිටේෂන් භාවනාව කියලා. අනුපිළිවෙලට බලන්න පුළුවන් වරදින්නේ නැතුව. ඉතින් අපි තුන්වෙනි වීඩියෝ එකේදී පරයන්කය හදාගන්න හැටි ඔයගොල්ලන්ට කියලා දුන්න පහදලා. පරයන්කය සම්බන්ධව ගොඩක් විස්තර අපි ඒ වීඩියෝ එකෙන් ඉදිරිපත් කළා. ඉතින් එතකොට ඊට පස්සේ යෝගාවචරයේකට ඉස්සෙල්ලම එන ප්‍රශ්නය තමයි මේ පරයන්කේදී එන වේදනා කැක්කුම් රිදුම් මේවත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ ඒකට මොකද්ද කරන්නේ කියන ප්‍රශ්නය තමයි ඊළඟට යෝගාවචරයෙකුට එන්නේ ගොඩාක් වෙලාවට ඇත්තටම භාවනා කරන ගොඩක් අය 99ක් විතරයි දන්නේ නැහැ කොහොමද මේ පරයන්කේදී එන වේදනාවත් එක්ක ගනුදෙනු කරන්න ඕනි කොහොමද කියලා ගොඩක් අයගේ කමෙන්ට් වල WhatsApp email පණිවිඩ තියෙනවා මේ වේදනාව සම්බන්ධයෙන් සඳහන් කරලා එතකොට ඒ ගැන ප්‍රකාශ කරන්න ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන වචන ටිකෙන් තේරෙනවා මේ වේදනාව එක්ක ගනුදෙනු කරන්න දැනගෙන නෙමෙයි ඉන්නේ කියලා. ඉතින් මේක විස්තර කරාදී දේශනාව නම් ටිකක් දිග වෙයි. ඉවසීමෙන් අහගෙන ඉන්න. මුලින්ම මතක තියාගන්න අපි මේ විපස්සනා භාවනා ක්‍රමයක් ගැන තමයි ඔබට පහදලා දෙමින් ඉන්නේ. ඉතින් විපස්සනාව කියන එකට නැතුවම බැරි මූලිකම අංගය තමයි සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් කියන එක. අපි ඒ ගැන ඔබට වෙනම පහදලා දෙනවා වෙනම වීඩියෝ පෙළක් තියෙනවා. ඒකට ඔබට තොරතුරු ගන්න පුළුවන්. ඉතින් ත්‍රිපිටකයේ මේ සතිමත් බව ගැන හොඳින්ම විග්‍රහ කරලා තියෙන සූත්‍රය තමයි සතිපට්ඨාන සූත්‍රය කියලා කියන්නේ. එතකොට අපි මේ වීඩියෝවලදී ඒ පොතේ තියෙන වචන ගන්නෙ නැතුව එදිනෙදා භාවිතා කරන වචන වලින් තමයි මේ ප්‍රායෝගික වැඩපිළිවෙල විස්තර කරන්න පාවිච්චි කරන්නේ එදිනෙදා භාවිතා කරන වචන. ඒකට හේතුව තමයි පොතේ වචන ගත්තම ගොඩක් අයට තේරෙන්නේ නැහැ. නිකං ඔහේ දේශනාවක් නම් අහයි. මේ කණෙන් අහලා අර කණෙන් පිට වුණා විතරයි දේශනාව හොඳ හොඳයි කියයි. නමුත් ඒක ප්‍රායෝගිකව පුහුණු වෙන හැටි ගොඩක් අයට තේරෙන්නේ නැහැ. ඉතින් ඒකට නම් එදිනෙදා භාවිතා කරන වචනයෙන් ධර්මය ගැලපෙන්න ඕනේ. මේ ධර්මය කියන එක ප්‍රායෝගික පුහුණුව ප්‍රකාශ කරන්න හැකි වෙන්න ඕනේ එදිනෙදා වචනයෙන්. ඉතින් ත්‍රිපිටකයේ තියෙන වචන ගත්තොත් කෙනෙකුට මේක තේරුම් ගන්න අමාරු නිසා තමයි අපි මේ එදිනෙදා භාවිතා කරන වචන පාවිච්චි කරන්නේ. නමුත් ඕනිම කෙනෙකුට අපි මේ ප්‍රකාශ කරන ඉලි කරන දේවල් බොරුද ඇත්තද කියලා ඔබටම තේරුම් ගන්න පුළුවන් ත්‍රිපිටකයට ගලපලා බලන්න. ඉතින් බොරු කියනවා කියලා හිතනවා නම් අතහැරලා දාන්න පුළුවන්. ඔබට ඒ නිදහස තියෙනවා. ඒ වගේම අපිටත් ඒ වරද පෙන්නලා දෙන්න. එතකොට සතිපට්ඨාන සූත්‍රයේ සතිය කියන එක පුරුදු කරන්න සතිමත් බව කියන කියන එක පුරුදු කරන්න ප්‍රධාන ක්‍රම හතරක් භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා. එක තමයි කායානුපස්සනාව, දෙක වේදනානුපස්සනාව, තුන චිත්තානුපස්සනාව, හතර ධම්මානුපස්සනාව වශයෙන්. එතකොට මේකේ පළමු එක, ඒ කියන්නේ කායානුපස්සනාව කියලා කියන්නේ මේ කය අනුව සිහිය පිහිටවනවා, හිත පිහිටවනවා කියන එකයි. සතිමත් බව පුරුදු කරන්න මේ කය පාවිච්චි කරනවා කියන එක. එතකොට දෙවණියට තියෙන වේදනානුපස්සනාව කියන්නේ වේදනාවට සතිමත් වෙනවා කියන එක. වේදනාවත් එක්ක වේදනාව හරහා සතිමත් බව පුරුදු කරනවා කියන එක. ඒ කියන්නේ මොකද්ද ඒකේ තේරුම? මේ වේදනාව හරහා සතිමත් බව පුරුදු කරනවා කියන එකේ තේරුම තමයි වේදනාව කියන්නේත් කමටහනක් කියන එක. හැබැයි ඔබ හිතන්නේ කොහොමද? අනේ මේ වේදනාව මහ කරුමයක් මේක නැත්තම් මට ෂෝක් එකට මේ භාවනාව කරගන්න තිබුණා මේක හැම වෙලාවෙම එනවා කියලා ඔන්නෝම මේ වේදනාවට වේදනාව කෙරෙහි ඒක කරදරයක් ඒක බාධාවක් ඒක ව්‍යසනයක් විදිහට තමයි ඔබේ මනස හැඩගැස්සලා තියෙන්නේ එහෙම කියලා ඔබ කරන්නේ මොකක්ද වේදනාවක් නැති භාවනාවක් නැද්ද කියලා තමයි ඔබ හිතන්නේ අනේ වේදනාව භාවනා වේදනාව නැතුව භාවනාව තියෙනවා නම් කියලා හිතනවා. ඉතින් එහෙම වේද එහෙම එකක් හම්බෙයිද? හම්බ වෙන්නේ නැහැ. වේදනාව නැති භාවනාවක් මේ ලෝකේ නැහැ කොහෙවත්. එතකොට ඔබ ඉල්ලනවා නම් වේදනාවක් නැති භාවනාවක්. එතකොට ඔබේ භාවනා කර්මය හරි පාරේද යන්නේ? නෑ. එතකොට යන්නේ වැරදි පාරේ. වේදනා කියන්නේ ඇත්තටම ශ්‍රේෂ්ඨ කමටහනක්. ඔය බුරුම රටේ එහෙම වැඩ ඉන්න විපස්සනා ආචාර්යවරු කියනවලු යම්කිසි යෝගාවචරයෙකුට වේදනාවර කියන එක වේදනාවන් කියනවා ගොඩාක් දැනෙනවා නම් එයාට අනිත් අයට වඩා ඉක්මනින් නිවනට යන්න පුළුවන් කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? වේදනාව ඒ තරම්ම ශ්‍රේෂ්ඨ කමටහනක් නිසා. ඒකෙන් ඒ තරම්ම ගැඹුරකට යන්න පුළුවන් නිසා. ඉතින් ඒක එහෙමමද කියලා ඔබටත් පුළුවන් පරීක්ෂා කරලා බලන්න මේ පුහුණුවේ යෙදීමෙන්ම. ඉතින් හොඳින් මතක තියාගන්න ඔබ වේදනාවලට බයේ මොන විදිහේ ඉරියව්වක් මාරු කළත් මොන විදිහේ ඉරියව්වකට ගියත් වේදනාවෙන් බේරෙන්න බෑ. ඔබම බලන්නකෝ භාවනා කරන්න කියලා සිංහාසනේ ඉඳගත්තා ටිකක් වෙලා ගියාම වේදනාවක් එක්කුන් එනවා. ඒක නවත්තන්න බෑ. ඒකට හේතුව තමයි මේ සෑම මොහොතකම සෑම ඉරියව්වකම සෑම තැනකදීම වේදනාවක් තියෙන හේතුවක් තියෙනවා. ත්‍රිපිටක දැනුම හොඳට තියන අය දන්නව ඇති අභිධර්මයේ තියෙනවා චෛතසික කොට්ටාසයක් සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා. එහෙම හතක් තියෙනවා. මේකෙන් කියන්නේ සෑම සිතුවිල්ලකම මේ චෛතසික හත නොවරදීම තියෙනවා. නැති වෙන්නේ නැහැ. ඒක එකක් තමයි වේදනාව. ඒ කියන්නේ හැම සිතුවිල්ලකම යම්කිසි වේදනාවක් තියෙනවා. ඒක දුක් සහගත වෙන්නත් පුළුවන්, සැප සහගත වෙන්නත් පුළුවන්, උපේක්ෂා සහගත වෙන්නත් පුළුවන්. කොහොම වුණත් වේදනාවක් තියෙනවා. ඉතින් ඒක තමයි ඔබ මේ අත්දකින්නේ. දැන් තේරෙනවද ඔය දැනුම පස්සේ ගිහිල්ලා නිවන හොයන අයට අහු වෙන තැන්. ඒගොල්ලන්ට හොඳට දැනුම තියෙනවා. සබ්බචිත්ත සාධාරණ චෛතසික මොනවද කිව්වොත් කටපාඩමින් කියන්න පුළුවන්, තේරුමක් කියන්න පුළුවන්. හැබැයි Taman තුල හට ගන්නකොට දකින්න බෑ. ඉතින් නිවන කියන්නේ මේ Taman තුලින් දකින දෙයක්. පොතෙන් බලන්න තියෙන දෙයක් නෙමෙයි. ඉතින් ඔබ පරයන්කයට ගිහාම ඔබට යම්කිසි වේදනාවක් දැනෙනවා නම් ඒකෙන් බේරෙන්න බෑ. එහෙම නැති ඉරියව් නෑ මේ ලෝකේ. ඒකකින් ඒකට බයේ පලා ගිහින් කවදාවත් තාව తాවකාලික පැලැස්තර ගහලවත් මේකට උත්තරයක් හොයන්න ලැබෙන්නේ නැහැ. ඔබට කරන්න තියෙන එකම එක දෙයයි ඒක කමටහනක් විදියට බාර ගන්න එක විතරමයි. එතකොට දැන් බලමු දැන් අපි මේ භාවනා කිරීමෙන් උත්සාහ කරන්නේ ඇත්තටම හිත එක අරමුණක ඒකාග්‍ර කරන්නනේ. ඔබටත් ඕනි ඒකනේ සාමාන්‍යයෙන් ගොඩක් අය හිත දන්නේ එහෙමනේ අපි එක භාවනා කරනවා කියන්නේ අපි ගත්තු අරමුණේ හිත එකඟ කරන්න ඕනි. ඒකාග්‍ර කරන්න. එකම අරමුණක හිත කිඳා බස්සන්න ඕනි. ඉතින් භාවනා කර්මය කියන එක ඉදිරියට ගෙන යන්න නම් යම් ප්‍රමාණයකට හරි අපි මේ තෝරගත්තු භාවනා අරමුණේ නැත්නම් මූලික අරමුණේ හිත ඒකාග්‍ර කරන්න අවශ්‍යයි. එතකොට දැන් ඔබට භාවනා කරද්දී වේදනාවල් ඇවිල්ලා ඇතිනේ සාමාන්‍යයෙන් ඉතින්. එතකොට ඔබ ඔබ අත්දැකලා තියෙනවද ඒ වේදනාවල් ආවම හිත බලෙන්වත් වෙන කල්පනාවකට දාන්න පුළුවන්ද කියලා බලන්න. බෑ නේද? හිත નિરાයාසයෙන් මේ වේදනාවටම තමයි ඇදෙන්නේ. අපි බලෙන් මේ වේදනාවට හිත ගන්න ඕනේ නෑ ඒ වෙලාවේ. කිසිම වෙහෙසක් නැතුවම හිත ඒ වේදනාවේ පවතිනවා. හොඳට බලන්නකො එහෙම වේදනාවක් ආපු වෙලාවට රාගයක් ගැන හිතන්න පුළුවන්ද කියලා? ද්වේෂයක් ගැන හිතන්න පුළුවන්ද කියලා? ඔබට අතීතයේ දෙයක් කල්පනා කරන්න පුළුවන්ද කියලා? අනාගතයේ plan එකක් ගහන්න පුළුවන්ද කියලා? වෙන කෙනෙක් ගැන කල්පනා කරන්න, වෙන තැනක් ගැන කල්පනා කරන්න මේ මොකක් කරන්න පුළුවන්ද බලන්න. මොකවත්ම බෑ. වේදනාවක් ආපු වෙලාවට අපේ මනස ඒකට ඇලෙනවා ගිහිල්ලා. ඉතින් එතකොට වේදනාවම විතරයි හිත අරමුණු කරගෙන ඉන්නේ වෙලාවට. හිත වේදනාවෙම පිහිටනවා. ඉතින් අපිටත් කරගන්න ඕනි ඇත්තට මේකනේ. එක අරමුණක හිත කිඳාබස්සන්න එක එකනේ අපිට කරන්න ඕනේ. ඒකනේ හිත ඒකාග්‍ර කරනවා කියලා කියන්නේ. ඉතින් එක අරමුණක හිත බොහෝ වෙලාවක් තියාගන්නේ අපි මේ දඟලන්නේ. ඉතින් වේදනාවක් ආවම ඒක ඉබේම වෙලානේ. ඉතින් ඇයි ඔබ එහෙනම් කෑ ගහන්නේ ඒකට? අපිට ඕනේ එක අරමුණක හිත බොහෝ වෙලාවක් තියාගෙන දැන් බලන්නකො මේ වේදනාවක් ආවම හිත හොඳට සතිමත්නේ. අතීතයට ගිහිල්ලා ඉඳවන්නෙත් නැහැ අනාගතයට ගිහිල්ලා ඉඳවන්නෙත් නැහැ අරයා මෙයා ළඟට ගිහිල්ලා ඉඳවන්නෙත් නැහැ තැන් තැන් වලට යන්නෙත් නැහැ රාගත් නැහැ ද්වේෂත් නැහැ මොකවත්ම නැහැ හිත වර්තමාණයට පැහැදිලිවම ඇවිල්ලා තියෙන්නේ වේදනාවක් ආපු වෙලාවට ඔබ සතිමත් 100%ක් හැබැයි ඔබට ඒක බාර ගන්න බෑ ඔබ එකට කෑ ගහනවා අනේ වේදනාව එපා කියලා මේ ඇයි මේ ඔබ කෑ ගහන්නේ මේකට හේතුව තමයි භාවනා කර්මය ගැන ඔබේ මනසේ තියෙන වැරදි දෘෂ්ටි තමයි ඒ විදිහට ඔබේ මනස ඒක එපා කියලා ප්‍රතික්ෂේප කරන තැනට ඇවිල්ලා අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒක නොවිය යුත්තක් හැටියට තමයි ඔබේ මනස තේරුම් අරගෙන තියෙන්නේ. මොකද මේ භාවනාව ගැන ඔබ තේරුම් අරන් තියෙන විදිහ වැරද්දක් නිසා. ඉතින් මේ වේදනානුපස්සනාව කියන එක භාග්‍යවතුන් වහන්සේ අනුමත කරලම තියෙනවා. ඉතින් ඒක ලේසියෙන්ම කරන්න අවස්ථාව ඔබ බෑ බෑ ඒකනම් බෑ වේදනාව නැති එකක් ඕනි කියලා කෑ ගහලා දුවනවා. මෙන්න මේ නිසා තමයි ගොඩක් අයගේ හිත දියුණු නොවෙන්නේ. මේ වේදනාව ගැන ඔබේ හිතේ තියෙන අකමැත්ත, द्वේෂය අයින් කරලා ඒක බාර ගන්න එක විතරයි ඔබ විසින් කළ යුත්තේ. ඒකට සාදර වෙන්න ඕනේ. එච්චරයි ඔබට කරන්න තියෙන්නේ. ඉතින් තව පැත්තක් තියෙනවා. මේ වේදනාව නිසා යම්කිසි කෙනෙකුට පරයන්කේදී වේදනාව අධිකව දැනෙනවා නම් ඒකේ තවත් පැත්තක් තියෙනවා හරි ලස්සන පැත්තක් මේ වේදනාවට මුණ දීමෙන් ඒකට සතිමත් වෙන්න පුරුදු වීමෙන් ඔබට උපේක්ෂාව වැඩෙන්න පටන් ගන්නවා දියුණු වෙන්න පටන් ගන්නවා ඇත්තටම ජීවිතයක් ජීවත් කරවන්න අත්‍යවශ්‍යම දෙයක් තමයි උපේක්ෂාව කියන එක මධ්‍යස්ත වෙන්න පටන් ගන්නවා මධ්‍යස්ත වීම උපේක්ෂාව කියන එක පුරුදු කරන්න තියෙන හොඳම පාර තමයි ওই දුක් වේදනාව පරයන්කේදී තියෙන. ඒකට හේතුව තමයි අපිට කවමදාවත් කායික වේදනාවන්ගෙන් තොරව ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. හැබැයි බලන්න ඔබ ඔබේ හිත දිහා බලලා ඔබ දන්න දවසේ ඉඳලා මේ වෙනකන් දන්න හැමදාම ගැටයක්ම ගහන්නේ කැක්කුම් නැති ජීවිතයක් ඉල්ලගෙන. ලැබිලා තියනවාද? පෙනඩෝල් පෙති ගහන්නේ, වේදනානාශක ගහන්නේ, හොඳ ආසන ගන්නේ, අරවා කන්නේ, මේවා කන්නේ, බොන්නේ ඔක්කොම කරන්නේ මේ වේදනාවලට බයි. ඉතින් හැබැයි අද වෙනකන් හම්බෙලා තියනවාද? එහෙම හම්බෙන්නේ නැහැ. කවමදාවත් වේදනාවන්ගෙන් තොර ජීවිතයක් ලැබෙන්නේ නැහැ. ඔබට ලැබිලා තියෙන්නේ ඇටලේ මස්නහර සහිත ඇඟක් කියලා විශ්වාසයි නේද? ඕක යකඩ වලින් හැදිච්ච එකක් නෙමෙයිනේ. ඇටලේ මස් නහර සහිත හැදුණු ශරීරයක් නම් තියෙන්නේ ඒකට ඒකාන්තයෙන්ම වේදනාව උරුමයි. මොකද මේ ගස් ගල් වලට හැදෙන එකක් නෙමෙයි කැක්කුම් කියනවා. අපි කැමැත්තෙන් තමයි මේ ජීවිතය අරගෙන තියෙන්නේ. එහෙනම් ඒකට බැඳිලා එන සියල්ලත් අපිට බාර ගන්න සිද්ධ වෙනවා. ඒකට ඔබ කියනවා නෑ නෑ මේ ශරීරය විතරක් ඕනේ කැක්කුම් එපා කියලා. තේරෙනව නේද ඔබ ඉන්න දෘෂ්ටිගත වීම ඔබ ඉන්න වැරදි පොයින්ට් මෙන්න මේවා නිසා තමයි හරි පාර අහුවෙන්නේ නැත්තේ නිවන දුරස් වෙන්නේ හිතක් වැඩෙන්නේ නැත්තේ ඉතින් ඒ නිසා මේ උපේක්ෂ මේ වේදනාවක් එනකොට අපිට මේ උපේක්ෂාව කියන එක පුරුදු කරන්න හොඳ පාරක් කැපෙනවා. ඒ වගේම තව දෙයක් තියෙනවා විඳ දරා ගැනීමේ ශක්තිය වේගයෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. එයාගේ මනසේ චරුචුරු නැති වෙනවා. නාහෙන් අඬන ගති නැති වෙනවා. ඕනම කටුක අත්දැකීමක් කරා යන්න තරම් ධෛර්යයක් ඇති වෙනවා. හොඳින් මතක තියාගන්න එහෙම හැකියාවක් නැත්නම් මේ නිවන කියන එක ඔබ හිතන විදිහට රෝස මල් මාවත් හරහා ගිහින් ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනිවාර්යයෙන්ම කායික වේදනාව විඳින්න තියෙනවා බලන්නකෝ ලෞතුරා බුද්ධත්වයේ බුද්ධත්වයට පත් වුණු භාග්‍යතුන් වහන්සේටත් බුදු වුණාට පස්සෙත් කායික වෙදනා තිබ්බා. රහතන් වහන්සේලාටත් තිබිලා තියෙනවා. ඒ තැනට ගියත් තියෙනවා ඒක. නැති වෙන්නේ හැබැයි ඔබ ඉන්න දෘෂ්ටිගත වීම බලන්න ඔබ මේ භාවනා කරන්නම වේදනාවක් නැති ඉරියව් හොයනවා. හැබැයි රහත් වුණු උත්මයන්ටත් වේදනාවක් තිබිලා තියෙනවා. ඒ අතින් ඔබ කොයිතරම් දුර්වලයිද කියලා මොනතරම් බණ ඇහුවත් මේක මේ ගැළපිලා නැහැ. මේ හරි පාර මොකද්ද කියන එක අහුවෙලා නැහැ. ඒකට හේතුව ප්‍රායෝගිකව පුහුණු වෙන්න පටන් අරගෙන නැතිකම. ඔහේ බණ අහා පොත් කියව කියව දැනුම කොට ගහ ගන්නවා විතරයි මේක Taman තුලින් ගලපලා බලලා නැහැ. බැලුවනම් අහුවෙන ওই වැරදි ටික. එතකොට විශේෂම දේ තමයි හොඳින් මතක තියාගන්න විශේෂම දේ තමයි මේ වේදනා අධික චරිතවලට නිවන ඉක්මන් වෙනවා කියන එක. වේදනානුපස්සනාව සැබෑවටම අපිව නිවනට ඉක්මනින් රැගෙන යන කර්මස්ථානයක්. ඉතින් මේ වෙනකන් අපි මේ කතා කළේ මේ වේදනාව එක ගනුදෙනු කරන්න හිත විවෘත කරගත්තොත් අපිට ලැබෙන වාසි ටික ගැන ආනිසංස ගැන තමයි කිව්වේ මේකේ තියෙන ප්‍රයෝජන ගැන. දැන් අපි බලමු කොහොමද වේදනාවක් ආවහම එතෙන්ට සතිමත් වෙන්නේ කියලා සතිය පිහිටුවන්නේ කොහොමද කියලා. අපි ඔබට මේ පළවෙනි භාවනාව සම්බන්ධ පළවෙනි වීඩියෝ එකේදී අපි ඔබට දැනුවත් කළා කයට හිතගත්තම දැනෙන දේවල් අතරින් වැඩිපුරම ප්‍රකටව දැනෙන දේ තෝරගෙන අනිත් සියල්ලම අතහැරලා ඒ ප්‍රකටව දැනෙන දේට හිත තියාගන්න. ඒකට සතිමත් වෙන්න කියලා. අපි හිතමු මේක හුස්ම වෙන්න පුළුවන්. නැත්නම් බඩේ පිම්බීම හැකිලිම වෙන්න පුළුවන්. මොකක් හරි ඒ ලැබෙන ඒ දැනෙන ප්‍රකට දේ තෝරගෙන ඔබ ඊට පස්සේ අවධානය දෙන්න ඕනි ඒකට. අපි හිතමු ඔබ තෝරගත්තේ හුස්ම කියලා. එහෙනම් ඒක තමයි දැන් ඔබේ භාවනාවේ මූලික අරමුණ වෙන්නේ. භාවනා අරමුණ වෙන්නේ ප්‍රධාන කර්මස්ථාන අරමුණ වෙන්නේ අන්න ඒක. ඔබේ හිත මෙල්ල කරගන්න ගැට ගන්න කණුව තමයි ඒක. හුස්ම. ඔන්න හුස්ම තමයි අපි දැන් ප්‍රධාන අරමුණ විදියට පාවිච්චි කරන්නේ. එතකොට මම ඔබට කිව්වා ඒ හුස්ම දිහා නිකන් ඔහේ බලන් ඉන්න. හිතලා හුස්ම ගන්න එපා ස්වභාවිකව වැටෙන හුස්ම දිහා බලන් ඉන්න කියලා හුස්ම ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා පිට වෙනකොට පිට වෙනවා කියලා හිතින් මෙනෙහි කරන්න කියලා කිව්වා. එහෙම නැත්නම් අපි ඒකට කියන්නේ නෝට් කරනවා. එහෙම මෙනෙහි කරන ගමන් ඒ හුස්මේ මොනවද දැනෙන්නේ කියලා බලන්න කියලා තමයි අපි ඔබට කිව්වේ. මොනවද හුස්මේ දැනෙන්නේ කියලා බලනවා. හුස්මේ තොරතුරු ගන්න ඕනේ. තොරතුරු විස්තර දැක ගන්න අදහසින් තමයි අපි හුස්ම දිහා බලන්න ඕනේ. මොනවද තියෙන විස්තර මොනවද තියෙන තොරතුරු කියලා හොයන්න තමයි අපි හුස්ම දිහා බලන්න ඕනේ. එහෙම තොරතුරු ගන්න නම් විස්තර දැක ගන්න නම් අපි ඒ හුස්මට ලං වෙන්න ඕනේ. එයත් එක්ක යාළු වෙන්න ඕනේ. උදාහරණයක් අපි හිතමු අපිට කවුරු හරි කෙනෙක් ගැන පුද්ගලයෙක් ගැන තොරතුරු දැනගන්න ඕනි වුණා කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ එයාව අඳුන ගන්න ඕනේ. එයාව අඳුනගෙන අපි මොකද්ද කරන්න ඕනේ? එයාට ඒ දැන් අපි මේ මෙයාව අඳුනගත්තේ තොරතුරු හොයන්න කියන එක යාට දැනගන්නවත් නැති වෙන විදියට අපි යාට ටික ටික ලං වෙන්න ඕනේ. ටික ටික ලං වෙන්න ඕනේ. ලං වුණාම තමයි එයාව ළඟින් ඇසුරු කරන්න පටන් ගත්තාම තමයි එයත් එක්ක යාළු වුණාම තමයි අපිට එයාගේ විස්තර තොරතුරු හොඳට දැනගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ තමයි. ඕකමයි අපිට කරන්න තියෙන්නේ. අපි මේ හුස්ම කියන අරමුණට ලං වෙලා බලන්න ඕනේ. මනසින්. මනසින් ලං වෙන්න ඕනේ. එහෙම ඉන්නකොට ඔබ මේ හුස්මේ තොරතුරු මොනවද කියලා බලන අදහසින් හුස්ම දිහා බලාගෙන ඉන්නකොට ඔන්න ටිකක් වෙලා යනකොට ඔබේ හිතට එක එක සිතුවිලි එන්න පටන් ගන්නවා. මතක් වෙන්න පටන් ගන්නවා. කල්පනා එන්න පටන් ගන්නවා. එතකොට ඔබ කරන්න ඕනේ ඔබට මතක් වෙනවනේ ඔන්න මගේ හිත දැන් මේ වෙන අරමුණකට ගිහිල්ලා හිතත් එක්ක වෙන සිතුවිල්ලක රස්තියාදුවේ ගිහිල්ලා කියලා. ඒ මතක් වෙච්ච වෙලාවේ ඒක සිතුවිල්ලක් කියලා මෙනෙහි කරන්න. එච්චරයි. ඒකට දුක් වෙන්නවත් පසුතැවෙන්නවත් නෙමෙයි. සිතුවිල්ලක් සිතුවිල්ලක් කියලා දෙතුන් වතාවක් මෙනෙහි කරලා ඔබ ඔබේ හිත ආයෙත් හුස්මට ගන්න ඕනේ. හුස්ම ළඟට ගේන්න ඕනේ. ඊට පස්සේ ඔන්න ওই විදිහට ඉද්දි ආය ආයි එයි සිතුවිලි. ඒ හැම වෙලාවකම ඔබට කරන්න තියෙන්නේ ඔච්චරයි. ඊළඟට සමහර වෙලාවට ශබ්ද ඇහෙයි. ශබ්දයක් ඇහුණාම ශබ්ද පස්සෙත් අපේ හිත යනවා. එතකොටත් කරන්න තියෙන්නේ ඒක. අපි කරන්නේ නම් ගොඩක් ශබ්දයක් ඇහුණාම දොස් කියනවනේ. අයියෝ මේ මිනිස්යන්ට සද්ද නොකර ඉන්න බැයිද අරකද මේකද නැත්තම් සද්දයක් ඇහුණොත් මොකක්ද ඒ සද්දේ කොහෙද ඇහුනේ කවුද කළේ ඔහොම යනවා. එහෙම යද්දී ඔබට මතක් වෙයි. ආ මම භාවනා අරමුණෙන් පිට පැනලා කියලා. හරි කමක් නැහැ. මතක් වෙච්ච වෙලාවේ ඒකට වෛර කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ඒක හුදු ශබ්දයක් විදිහට මෙනෙහි කරලා දෙතුන් වතාවක් නැවත ඔබ ඔබේ හිත මූලික අරමුණට හුස්ම ළඟට ගේන්න ඕනේ. ඔන්න ඔය විදිහටම විනාඩි 10ක් 15ක් ඔබ පර්යන්කයේ ඉන්නකොට ඔන්න වේදනා එන්න පටන් ගන්නවා ටිකකින්. එතකොට ඔබ මොකද්ද කරන්න ඕනේ? මේ ලෝකෙ හැම වේදනා හටගන්නේ නැහැ එකපාරට බෝම්බයක් ගැහුවා වගේ එනයක් ගහනවා වගේ එකපාරට පාත් වෙන්නේ නැහැ. චුට්ට චුට්ට චුට්ට චුට්ට තමයි ඇති වෙලා මේක ටිකෙන් ටික වේදනාව තීව්‍ර වෙන්න පටන් ගන්නේ. එතකොට ඔබ කරන්න ඕනේ ඒ වේදනාවක් දැනෙන්න පටන් ගත්තු මුල්ම අවස්ථාවෙම ඒක බලවත් නැහනේ. ඒක ගොඩක් තීව්‍ර වෙලා නැහැ. අන්න එතකොට ඒකත් ඔබ මෙනෙහි කරලා නැවත ඔබේ හිත හුස්මට ගන්න ඕනේ. එතකොට මේ වේදනාව මෙනෙහි කරන්න ඕනේ ක්‍රමයකුත් තියෙනවා. වේදනාවක් වේදනාවක් කියලා නෙමෙයි මෙනෙහි කරන්න තියෙන්නේ. ඒ වේදනාව ඔබට දැනෙන විදිහක් තියෙනවා. සමහරට ඉදිකට්ටෙන් අයිනවා වගේ වෙන්න පුළුවන්, අඹරනවා වගේ, ඉරනවා වගේ, ඒ වගේ එක එක විදිහට දැනෙන්න ගන්නවා. අන්න ඒ ඔබේ මනසට දැනෙන විදිහට තමයි ඔබ ඒක මෙනෙහි කරන්න ඕනේ. දෙතුන් වතාවක් මෙනෙහි කරලා ඔබේ හිත ඔබ ආයෙත් හුස්මට ගන්නවා. එතකොට ඒ විදිහට ගත්තට පස්සේ සමහර වෙලාවට ඔන්න හුස්මත් හුස්මට හිත අරගෙන හුස්මත් එක්ක ඉන්නකොට සමහර වෙලාවල් තියෙනවා මේ ඔබ මෙහෙම නැවත නැවත මේ වේදනා එයි. මෙහෙම වේදනාවල් මෙනෙහි කරාට පස්සේ ඒ වේදනාවල් සමහර විට මෙනෙහි කරන්න ඕනෙත් නැහැ. එහෙම වේදනාවක් ඇවිල්ලා කියලා දැනගත්තු ෂණයකින්ම ඔබේ මනස හිත ස්වභාවයෙන්ම මූලික අරමුණට එන අවස්ථාවක් තියෙනවා. මෙනෙහි කරන්න ඕනේ අමුතුවෙන්. එතකොට මෙනෙහි කරන්න දඟලන්නත් එපා. හිත දැන් ස්වභාවයෙන්ම ඇවිල්ලානේ ඉගෙදෙට්ට. ස්වභාවයෙන්ම ඇවිල්ලානේ මූලික අරමුණට. එහෙනම් ඒකට එහෙම්මම වෙන්න ඉඩ දීලා ඉදිරියට ඔබේ මූලික අරමුණත් එක්ක කටයුතු කරගෙන යන්න. නිකම්ම ස්වභාවයෙන් එයා මූලික අරමුණට එනවා. අර මෙනෙහි කරනවා කියන්නේ හරියට ටොක්කක් ඇනලා ගෙදර අරන් යනවා වගේ වැඩක්. මෙනෙහි කරනවා කියන්නේ. නමුත් සමහර වෙලාවට එම ටොක්කක් අයින්න ඕනේ අපි දැක්ක විතරයි හිත ඔන්න වේදනාවකට ගිහිල්ලා කියලා දැක්ක විතරයි ආ වේදනාවක් බව දැනගත්තා. එයාම එනවා. එයාම හිතලා එනවා මූලික අරමුණට. එතකොට මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. අන්න ඒ වගේ ඒ ආවහම කෙලින්ම ඔබ හුස්මත් එක්ක නැවත ඔබේ කටයුතු ඉදිරියට අරගෙන යන්න ඕනේ. ඔන්න ඉතින් ඔහොම ඉන්නකොට ටික වෙලාවකින් සමහර වෙලාවල් වලට මේ වේදනාවල් හොඳටම වැඩි වෙන්න පටන් ගන්නවා. වේදනාව හොඳටම බලවත් වෙනවා, තීව්‍ර වෙනවා. අන්න එතකොට තමයි ගොඩක් අයට මේ වේදනාව කර්මයක් මේක නැත්තම් මට ෂෝක් එකට භාවනා කරන්න පුළුවන් නේද කියලා ඒකට වෛර කරන්න පටන් ගන්නෙ අන්න එතකොට. එතකොට කරන්නේ එක්ක මේ ඉන්න ඉරියව්ව පොඩ්ඩක් එහාට මෙහාට කරලා හදා ගන්නවා නැත්නම් එක එක ඒවා කල්පනා කර කර ඉන්නවා අනේ ඊළඟ වතාවේ නම් ඊළඟ වතාවේ නම් මම වෙන විදිහකට ඉඳ ගන්න ඕනේ මේ විදිහට ඉඳගත්තොත් තමයි මට කැක්කුම් එන්නේ පුටුවක් ගන්න ඕනේ කකුල් දිග අර ගන්න ඕනේ කුෂන් එකක් ගන්න ඕනේ කිය ඔන්න කතන්දර හිත හිතා ඉන්න පටන් ගන්නවා එතකොට සැප හොයන්න තමයි පටන් ගන්නෙ දැන් මේ වේදනාවට වෛර කරගෙන ඉතින් මේ අර ඉස්සර කතාවක් තියෙන ඔයගොල්ලෝ අහලා තියෙනවද මේ අයබරවායට පිටිකර හයා බෙහෙත් බැන්දා වගේ කියලා කතාවක් තියෙනවා මට වචන ටික හරියට මතකද මන්දා කොහොමනත් ඒකෙන් කියන්නේ මේ ලෙඩේ තියෙන කකුලේ බෙහෙත් බඳින්නේ පිටපැත්තට අන්න ඒ වගේ මේ ලෙඩේ එකක් උත්තරේ එකක් දැන් වේදනාව ආවට පස්සේ ඒකට ඉරියව් මාරු කරලවත් සැප හොයලවත් හරියන්නේ නැහැ කවදාවත් උත්තරයක් හම්බෙන්නේ නැහැ වේදනාවෙන් පලා යෑමක් තමයි ඒකෙන් සිද්ධ වෙන්නේ ඉතින් එතකොට මේ වගේ බලවත්ව වේදනාව දැනෙන්න පටන් ගත්තාම එතකොට ඔබ කරන්න ඕනි මොකද්ද දන්නවද? ඔබ දැන් මෙපමණ වෙලාවක් ප්‍රධාන අරමුණ විදිහට තියාගෙන හිටියේ හුස්මනේ. මූලික අරමුණ ප්‍රධාන අරමුණ කරගත්තේ හුස්ම. එතකොට දැන් හුස්ම දිහා බලන්න බැරි තරමට අර වේදනාව වැඩි වෙලා. එහෙනම් ඔබ කරන්න ඕනේ හුස්ම අතාරින්න. හුස්ම අතහරින්න. ඒක දිහා බලන්න බෑ තවදුරටත්. හුස්ම අතහැරලා දැන් ඔබ මූලික කමටහන බවට පත් කරගන්නේ වේදනාවයි. මූලික අරමුණ මාරු කරනවා වේදනාවට. ඇයි ඒ? වේදනාව මෙච්චර බලවත් වෙලා තියෙද්දි හුස්මෙම ඉන්න දැඟලුවොත් ඒක නිකන් යුද්ධයක්. මට හුස්මේ ඉන්න ඕනි වුණාට හිත යන්නේ වේදනාවට. ඉතින් එතන සිද්ධ වෙන දෙයක් නෑ නිකන් යුද්ධයක් විතරයි. ඉතින් ඒ නිසා අපි කරන්න ඕනේ අර වේදනාව බලවත් වුණාම හිත නිකම්ම වේදනාවටම ඇලෙනවා ගිහිල්ලා. එතකොට හුස්මට ගන්න බෑ. ආන් ඒ නිසා අපි හුස්ම අතහැරලා වේදනාව මූලික අරමුණ බවට පත් කරගන්න ඕනේ මේ වෙලාවේදී. එතකොට මම කලින් කිව්වා අපි කොහොමද මූලික අරමුණත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලා. අන්න ඒ ක්‍රමයටම තමයි ඔබ මෙතනදී වේදනාවත් එක්ක ගනුදෙනු කරන්නේ. වේදනාවට සතිමත් වෙන්න තියෙන්නේ අන්න ඒ ක්‍රමයට. මොකද්ද මම ඔබට කිව්වේ? හුස්ම අපි බලෙන් ගත්තේ නෑනේ. ස්වභාවිකව වැටෙන හුස්ම දිහා තමයි අපි ඒ වෙලාවේ හුස්ම දිහා බලන් හිටියේ. ස්වභාවික හුස්ම දිහා. අන්න ඒ වගේ තමයි. මේ වේදනාව අපි බලෙන් ඇති කරේ නෑනේ. ස්වභාවික වේදනාව දිහා තමයි අපි බලන් ඉන්නේ. ඒ වගේම හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරමින් එහි දැනෙන්නේ මොනවද කියලා අපි බැලුවේ. අන්න ඒ වගේ තමයි. ඒ වේදනාව ඔබට දැනෙන ස්වરૂපයක් තියෙනවා. අඹරනවා වගේ, උල් අනිනවා වගේ, මිරිකනවා වගේ, ඒ වගේ මොකක් හරි. අන්න ඒ දැනෙන ස්වરૂපයෙන් තමයි ඔබ මෙනෙහි කරන්නේ. මෙනෙහි කරන ගමන් අර හුස්මේ මොනවද දැනෙන්නේ කියලා බැලුවා වගේ ඔබ දැන් මේ වේදනාවේ මොනවද දැනෙන්නේ කියලා බලන්න ඕනේ. අපි හුස්මේ තොරතුරු ගන්න තමයි අපි යාට ලං වුනේ. එයා එක්ක යාළුනේ. අන්න ඒ විදිහටම ඔබ මේ වේදනාවේ තොරතුරු ගන්න ඕනේ. එහෙනම් ඔබ කරන්න ඕනේ ඒ වේදනාවට ලං වෙන්න ඕනේ. එයා එක්ක යාළු වෙන්න ඕනේ. මනසින් ලං වෙන්න ඕනේ වේදනාවට. එයත් එක්ක යාළු වෙන එක තමයි ඔන්න ඔතෙන්දී ඔබට කරන්න තියෙන අමාරුම වැඩේ. හුස්මත් එක්ක යාළු වෙන්න ලේසි. ඇයි ඒ හුස්ම රිදෙන්නේ නැහනේ. එයාගේ දුක් වේදනා නැහැ. හුස්මේ තියෙන්නේ උපේක්ෂා වේදනාවක්. හැබැයි හුස්මේ උපේක්ෂා වේදනාවක් තිබිලා එයත් එක්ක යත් එක්ක යාළු වෙන්න ලං වුණාට යාළු වෙන්න ලේසි වුණාට එයත් එක්ක හිත ඉන්න කැමති නෑ. ඒකින්දනේ හුස්මත් එක්ක ඉන්නකොට හිත නිතරම සිතිවිලි වලට යන්නේ පිටපනින්නේ. එයාට එයත් එක්ක යාළු වෙන්න ලේසි. හැබැයි එයත් එක්ක ඉන්න කැමති නෑ. හැබැයි වේදනාවේ වේදනාවේ දුක් වේදනා නිසා එයා එක්ක යාළු වෙන්න අමාරුයි. හැබැයි හිත નિરાයාසයෙන්ම එයත් එක්ක ඉන්නවා. එයා ළඟින් ඉන්නවා. අයින් කරන්න අපිට අමාරු ඉන්නේ වේදනාව ළඟින් හිත. හැබැයි යාළු වෙන්න කැමති නැහැ. අන්න ඒක තමයි අපිට තියෙන හොඳම වාසිය මෙතන. මොකද්ද මෙතන තියෙන වාසිය? මෙයත් එක්ක යාළු වෙන්න අකමැති වුණාට එයත් එක්ක ඉන්නවනේ හිත. එහෙනම් අපි දැන් කොහොම හරි හිත මෙයාට යාළු කරවන්න ඕනේ වේදනාවට. එතකොට මේ වේදනාවට හිත යාළු වෙන්න බැරිකමට තියෙන බාධකය මොකද්ද? අන්න ඒ බාධකයේ හොයලා ඒ බාධකයේ අයින් කළා නම් ඉබේම හිත වේදනාවත් එක්ක යාළු වෙනවා. බාධකය තමයි දුක් වේදනාවට ඔබේ හිතේ තියෙන द्वේෂය. ඇයි ඔබ දුක් වේදනාවට द्वේෂ කරන්නේ? එහෙම දුකක් ආපු ගමන් ඒ දුක මගේ වෙනවා. ඒ දුක මම වෙනවා. මගේ කකුලයි රිදෙන්නේ කියලා මමත්වයෙන් ඔබ ඒ द्वේෂය ඒ ඒ ඒ द्वේෂය අල්ලනවා ඒ දුක අල්ලනවා මමත්වෙන්. අන්න එතනින් තමයි ප්‍රශ්නේ හටගන්නේ. ඒක තමයි බාධකය. ඇත්තටම මේ වේදනාව නෙමෙයි ඔබට තියෙන ප්‍රශ්නය. ඒ වේදනාව මමත්වයෙන් අල්ලන එකයි මෙතන තියෙන ප්‍රශ්නය. එතකොට දැන් මොකද්ද මේකට තියෙන උත්තරේ? ඒකට තමයි සතිය තියෙන්නේ. සතියේ කාර්යභාරය තමයි හුදු නිරීක්ෂණය. අනුන්ගේ දෙයක් දිහා බලා ඉන්නවා වගේ තමයි බලන් ඉන්නේ. සතිමත් වෙනකොට අපි කිසිම ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ. බාරගන්නෙත් නැහැ, ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. හුදු බැල්මකින් බලන් ඉන්නවා. ප්‍රතික්ෂේප කිරීමකුත් නැහැ, බාර බාර ගැනීමකුත් නැතුව අපිට බලන් බලන් ඉන්න පුළුවන් වෙන්න ඕනේ ඒ වේදනාව දිහා. Tamange කරගත්තොත් තමයි එතන ඇලීමක් එහෙම නැත්නම් ගැටීමක් ඇති වෙන්නේ. තමන්ගේ කරගත්තොත් ඒක දිහා බලන්නේ ඇලිලා නැත්තම් ගැටිලා. අන්න ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. හැබැයි අනුන්ගේ දෙයක් දිහා බලන් ඉන්නකොට ඇලීම් ගැටීම් දෙක නැතුව මධ්‍යස්ථ උපේක්ෂා හැඟීමකින් තමයි අපි බලන්නේ. අන්න එතකොට තමයි ඒ වේදනාව වේදනානුපස්සනාවක් බවට පරිවර්තනය වෙන්නේ. එහෙම නැත්තම් ඒක භාවනා කමටහනක් වෙන්නේ නැහැ. ඒක වේදනානුපස්සනාව වෙන්නේ නැහැ. ඔබ වේදනාවට වෛර කරනවා. වේදනාව හරහා ඔබට එන්නේ द्वේෂය. එතනින් එහාට ඒක වේදනානුපස්සනාවක් වෙන්නේ නැහැ. ඒක හිම වෙන්න නම් ඒ වේදනාව දිහා ඔබ බලන්න පුරුදු කරන්න ඕනේ මේක අනුන්ගේ එකක් දිහා බලනවා වගේ. ඔබ මේ වේදනාවට පණින්න හොඳ නැහැ. වේදනාව මගේ කරගන්න හොඳ නැහැ. වේදනාව මම මම කියලා මට ඇති වුණු දෙයක් විදිහට මයි කකුල ඇරි දෙන්න කියලා ගත්තු ගමන් ප්‍රශ්නේ එනවා. වේදනාවක් ආපු ගමන් ඔබ කරන්න ඕනේ එකට දුරස්ව බලන් ඉන්න ඕනේ. අනුන්ගේ දෙයක් ඉදිහට බලන් ඉන්න ඕනේ. ඉතින් මේකේ තව පැත්තක් තියෙනවා. දැන් මම කිව්වේ වේදනාව තීව්‍ර වුණාට පස්සේ මේක දිහා බලන්න කියලානේ. සමහර වෙලාවල් තියෙනවා වේදනාව ගොඩාක් තීව්‍ර වුණාට පස්සේ මේක බලන්න යන්න අමාරුයි. එතකොට ඔබට එහෙම හිතෙනවා නම් ඔබේ චරිතයේ ස්වභාවය එහෙමනම් වේදනාව යම් මට්ටමකට වැඩි වෙලා යනකොට තවම ගොඩක් තීව්‍ර වෙලා නැහැ. යම් මට්ටමකට වේදනාව වැඩි වෙලා තියෙනවා. අමාරුත් නෑ, ලේසිත් නෑ වගේ අන්න ඒ වෙලාවට මධ්‍යස්ත ප්‍රමාණයෙන් වේදනාව දැනෙනකොට ගොඩක් වැඩි වෙන්න කලින් ඔබ හුස්ම අතහැරලා ඒ මොහොතේ ඉඳලම මේ මෙහෙම පටන් ගන්න ඕනේ. මොකද සමහර වෙලාවල් තියෙනවා වේදනාව ගොඩාක් තීව්‍ර වුණාට පස්සේ ඒකට සතිමත් වෙන්න අමාරුයි. වේදනාවට යට වෙනවා. ඒ නිසා මධ්‍යස්ත ප්‍රමාණයේදී ඔබ මේක පුහුණුවේ යෙදලා තමයි ඔබට මේක ගැලපෙන්නේ මොන ක්‍රමයකටද කියලා හොයන්න ඕනේ. ඒ නිසා ඔබ මේක ඒ විදිහටත් සමහර කෙනෙකුට හරියන්න ඉඩ තියෙනවා. ඒ නිසා ගොඩාක් තීව්‍ර වෙන්න කලින් මධ්‍යස්ථ ප්‍රමාණයේදීත් ඔබට මේ මෙහෙයුම පටන් ගන්න පුළුවන්. මූලික අරමුණ වෙලා තිබුණු හුස්ම අතහැරලා වේදනාවට ඔබ එන්න ඕනේ. එතකොට මෙහෙම බැලපුවාම මේ විදිහට ගන්න පුළුවන් නම් මේ වේදනාව ව්‍යසනයක් නෙමේ කමටහනක් බවට පත් වෙනවා. ඒ බැල්මෙන් බලන්න පුළුවන් නම් වේදනාව හරහා මනස වේගයෙන් ගැඹුරකට යන්න පටන් ගන්නවා. හිත වේගෙන් දියුණු වෙන්න පටන් ගන්නවා. ඕක තමයි වේදනාවත් එක්ක ගනුදෙනු කරන්න තියෙන ක්‍රමය. මේ විදිහට ඒ වේදනාව තියෙන තාක්කල් වේදනාවට ඔබ සතිමත් වෙන්න ඕනේ. හැබැයි ඒක අයින් කරන චේතනාවෙන් නෙමෙයි ඔබ සතිමත් වෙන්න ඕනේ. ගොඩාක් අය අනේ මේක අයින් වේවා අයින් වේවා කියලා තමයි එක දිහා බලන්නේ. එතකොට වේදනාව අයින් කරන අදහසින් අයින් වේවා කියන චේතනාවෙන් ඔබ ඒක දිහා බලනවා නම් එතන තියෙන්නේ වේදනාවට ද්වේෂයක් අකමැත්තක් සියුම් ගැටීමක් තියෙනවා ඒකයි ඔබ ඒක අයින් කරන චේතනාවෙන් ඒක දිහා බලන්නේ ඒක එපා අපි අකමැති දේවල්නේ අයින් කරන්න හදන්නේ ඒ කියන්නේ ද්වේෂයක් තියෙන්නේ එතකොට වෙන්නේ මොකක්ද දන්නවද ඒ වේදනාව වැඩියෙන් දැනෙන්න පටන් ගන්නවා මම ඒ සම්බන්ධයෙන් උපමාවක් සහිතවම කලින් වීඩියෝ එකදී ඔබට දැනුවත් කරලා ඇති මේ වේදනාවට වෛර කරාම වේදනාව වැඩි වෙන්න පටන් ගන්නවා ඉතින් එහෙම නැතුව ඒ වේදනාවට එහි ස්වභාවයෙන් ඉන්න ඉඩ දීලා අපි කරන්න ඕනේ පැත්තකට වෙලා බලන් ඉන්න එක විතරයි සතිමත්ව. ඉතින් සමහර විට මේ හරියටම මේ द्वේෂයක් නැතුව මධ්‍යස්තව මගේ කරගන්නේ නැතුව මධ්‍යස්තව අනුන්ගේ වේදනාවක් දිහා බලනවා වගේ මධ්‍යස්තව මේක දිහා බලන් ඉන්න පුළුවන් වුණොත් සමහර විට වේදනාව නොදැනී යන්නත් ඉඩ තියෙනවා. එහෙම නොදැනී ගියොත් ඔබ කරන්න ඕනේ ඒ බව දැනගෙන නැවත ඔබ ඔබේ කලින් මූලික අරමුණ වුණු හුස්මට ඔබ හිත ගන්න ඕනේ. අරගෙන හුස්මත් එක්ක ඉස්සරහට ගනුදෙනුව යන්න ඕනේ. ඉතින් ඔබට මෙහෙම කරද්දි සමායට වේදනාව වැඩියෙන් දැනෙන්න පුළුවන් තීව්‍ර වෙන්න පුළුවන්. එතකොට වේදනාව දරා ගන්න බෑම කියලා හිතෙනවා නම් ඔන්න ඔබට අවස්ථාව තියෙනවා ඉරියව් මාරු කරන්න. හැබැයි එතෙන්දි දෙයක් මතක් කරන්න ඕනේ. ඔබ සමහර විට භාවනා මධ්‍යස්ථාන වලට ගිහිල්ලා තියෙනවා නම් භාවනා වැඩමුළු වලට ගිහිල්ලා තියෙනවා නම් බලන්න මේ ඉරියව් මාරු කරනකොට එන සද්ද ටික අර ඒ ඉරියව්වක් ගොඩක් වෙලාවට මාරු කරන්නේ එයා ඉන්න තැන ඉඳලා බඹ ගානක් ඈතට ඉන්න අයටත් ඒ සද්ද ඇහෙනවා. S2ත් ඇරලා කලබලෙන් අරහෙට මෙහෙට ඇදලා තියෙන එතන තියෙන පැදුරු කොට්ට මෙට්ට ඔක්කොම සද්ද ඇහෙන්න තමයි එයාලා ඉරියව් මාරු කරන්නේ. භාවනාව කියන්නේ මොකක්ද කියලා ඇත්තටම දශමයකින්වත් දන්නේ නැති මිනිසුන්ගේ වැඩ මේවා. රිදෙයි මම මේ කියනකොට නමුත් මං කියනවා ඒ අයට දැනෙන්නේ නැහැ මේ තමන් ඇති කරපු සද්දේ මේ තමන් එක්ක ඉඳගෙන ඉන්න අනිත් භාවනා පිරිසට කොයිතරම් බලපානවද කියලා. කිසිම සතිමත් බවක් තියනවා කියලා පේන්නේ නැහැ එතන. භාවනාව කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගෙන නෙමෙයි ඒ කරන්නේ. අර හෙට මෙහෙට දැඟලුවා කෑ හෙට මෙහෙට ලොකු සද්ද ටිකක් දැම්මා බෝම්බයක් ගැහුවා වගේ ඊට පස්සේ ඉරියව් මාරු කරගත්තා ඇස් පියාගත්තා. එයාටවත් භාවනාව වැඩෙන්නේ නැහැ එතනින් එහාට. නිකම් බොරුවක් කරන්නේ ඇස් පියාගෙන. නැහැ. ඔබට වේදනාව අධිකයි ඉන්නම බැරි නම් ඔබ ඉරියව්ව මාරු කරන්නත් ඕනි සතියෙන්. කොහොමද මට කකුල මාරු කරන්න හිතෙනවා කියලා සිතවිල්ලක් එන්න ඕනි ඉස්සෙල්ලම. ඔබට ඒකත් පේන්න ඕනේ. ඊට පස්සේ ඔබේ අත් දෙක තියන් ඉන්න විදිහ ඔබ වෙනස් කරන්න ඕනේ. ඊට පස්සේ ඔබ කකුල හිමින් සැරේ උස්සලා හරි කොහාට හරි නම්මලා හරි හිමින් සැරේ ඒ දැනෙන දැනීම් දිහා බලාගෙන තමයි ඔබ ඇස් අරින්නේ නැතුව තමයි මේක කරනවා නම් වඩාම හොඳයි. ඇසැරියොත් ඔබ මෙතුවක් මේ වෙනකන් ගොඩනගාගෙන ආපු සතිය ගොඩාක් අඩු වෙනවා. වටපිටත් බලනවා. ඊට පස්සේ ලේසි නෑ ඉතින්. ආයෙත් අර කැඩිච්ච සතිය යම් මට්ටමකට ආයෙ ගන්න වෙනවා ටිකක් දුර ගිහින්. ඒ නිසා ඇස් පියාගෙන බොහෝම නිසල්මනේ ඒ අරගෙන ආපු සතිය නැති කරගන්නේ නැතුව අසතිමත්ව නෙමෙයි ඔබ මේ ඉරියව් මාරුව කරන්න ඕනේ. ගොඩාක් අය ඉරියව් මාරුවේදී අසතිමත් වෙනවා. සතිය නැති කරගන්නවා. ඒ නිසා තමයි මේකේ අත නෑර දියුණුවක් වෙන විදිහට යන්නේ නැහැ එතනදී. ඉතින් දියුණුවක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ ඉරියව්ව මාරු කරන්න සතිමත්ව. බොහොම හිමින් සැරේ. එතකොට අර ඒ වෙනකන් අරගෙන ආපු සතිය ගොඩක් හැලහැප්පෙන්නේ නැහැ. ඉස්සරහට අරගෙන යන ලේසි වෙනවා ඉරියව් මාරු කිරීමෙනුත් කිරීමෙන් පස්සෙත්. ඒ නිසා ඒ ගැනත් විශේෂ අවධානයක් ඔබේ මනසේ තියෙන්න ඕනේ. ඒ වගේම තව දෙයක් තියෙනවා. ඔබට දැන් වේදනාව අධිකයි ඉන්නම බෑ වගේ හිතෙනවා නම් පොඩ්ඩක් අදිෂ්ඨාන කරලා බලන්න නෑ මන් තව තප්පර 10ක් ඉන්නවා කොහොම හරි සතිමත්ව ඉන්න බලන්න ඕනේ. තව 10ක් ඉන්න බලන්න ඕනි. අන්න ඒ වගේ චුට්ට චුට්ට අපිට මේක අදිෂ්ඨාන කරලා වැඩි කරගන්නත් මේ ඉවසීම, විඳ දරා ගැනීම, උපේක්ෂාව මේ වේදනාවත් එක්ක ගනුදෙනු කරන්න තියෙන පහසුව අපිට ටික ටික වැඩි කරගන්නත් පුළුවන් කැමැත්තිනම්. තමන්ගේ අතේ තමයි මේ වැඩේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ එන වේදනාවත් එක්ක ඔබට පරයන්ක කාලේ හැම වැඩි කරගන්න පුළුවන් අදිස්ථාන කරලා උත්සාහ කරලා. එහෙම නැතුව මේක නිකාං හිටියට ඔහේ පරයන්ක කාලය වැඩි වෙන්නේ නැහැ. අරහෙට මෙහෙට විනාඩි 10න් 10ට ඉරියව්ව මාරු කළාට ඒක වෙන්නේ නැහැ. භාවනාව දියුණු වෙන්නේත් නැහැ. ඉතින් ඔබට අවශ්‍ය නම් මේ භාවනා පුහුණුව දිගටම කරගෙන යන්න මේ වගේ අභියෝගවලදී භාවනාවේදී ඇතිවෙන මේ වගේ ගැටලු අභියෝගවලදී ඔබටම ආවේනික ක්‍රම සහ විදි ඔබට අහු වෙන්න පටන් ගන්නවා. එක්කෙනෙකුට ගැළපෙන ක්‍රම සහ විදි තව එක්කෙනෙකුට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද අපි අපි වගේ අය තව මේ ලෝකේ නැහනේ. තමන් වගේ එක්කෙනා ඉන්නේ. තමන්ගේ මනස වැඩ කරන විදිහට තව කෙනෙක්ගේ වැඩ කරන්නේ නැහැ. තමන් සංසාරේ මේ මේ දේවල් කරගෙන ආපු විදිහට තව එක්කෙනෙක් නැහැ මේ ලෝකේ. ඒ නිසා එකිනෙකාට ගැළපෙන ක්‍රම සහ විදි තියෙනවා. ඉතින් ඔබ පුහුණුවේ යෙදීමෙන්ම තමයි මේවා අත්හදා බැලීමෙන් තමයි ඔබටම ගැළපෙන ඔබටම ආවේනික ක්‍රම සහ විදි ටික හොයා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට නැවත නැවත පුහුණුවේ යෙදෙන්න ඕනේ, අත්හදා බලන්න ඕනේ, පරිශ්‍රණය කරන්න ඕනේ. ඉතින් එතකොට ලේසි ඔන්න Tamanටම ආවේනික ක්‍රම ටික අහු වුණාම මේක ඉස්සරහට අරගෙන යන්න හරි ලේසි. ඒවත් එක්ක ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒකට ඔබම කර බැලිය යුතුයි මේක. තව කෙනෙක්ගේ දැනුමකින් ඔබට මේ දේ කරන්න බෑ. ඔබම පුහුණුවේ යෙදිය යුතුමයි. ඉතින් වේදනාව සම්බන්ධයෙන් මේ සරල කෙටි විස්තරයක් තමයි අද අපි ඔබට ඉදිරිපත් කරේ. ඉතින් උත්සාහ කරලා බලන්න පරයන්කේදී ඔබට ඇතිවන වේදනාත් එක්ක මෙන්න මේ ක්‍රම සහ විදිවලට මේ විදිහට කොහොම ගනුදෙනු කරලා උත්තරයක් හොයාගන්න පුළුවන් වෙයි ඔබට. ඉතින් මම හිතනවා දැනට මේ මේ මට්ටම ඇති කියලා ඔබට මේ මේ මොහොතේදී කටයුතු කරගෙන යන්න ඔබට පුළුවන් ඔබට භාවනාව සම්බන්ධව තියෙන ගැටලු ඉදිරිපත් කරන්න අපි පුළුවන් හැම අවස්ථාවකම උත්සාහ කරනවා ඒවට පිළිතුරු සපයන්න. තෙරුවන් සරණයි.